පංචන්නං කන්දං නිරෝධෝ සරණං නිබ්බානං තිපස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි කටයුතු කළ යුතුම වෙනවා. මේ දේශනා කරලා තියෙන මාර්ගය භාවිතා කළ යුතුම වෙනවා. ඇයි මේ මාර්ගය භාවිතා කළ යුත්තේ ලෝකේ ඇත්ත తত্ত্বය අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අපේ මනසින් ලෝකයේ ඇත්ත తত্ত্বය අරමුණු වෙන විදිහට මනස සකස් කර ගැනීම සඳහා අපි මූලිකව විමසලා බලන්න ඕනේ මේ ධර්මදේශනා මාලාවේදීම චත්තාලිසාකාර භාවනාව පිළිබඳ කරන ධර්මදේශනා මාලාවයි මේ දිනවල කරන්නේ වැඩිපුර වැඩිපුර වැඩිපුර අපි එහි ඒ භාවනාවල් වලින් සිද්ධ වෙන කෘත්‍ය මොකක්ද කියන එක වැඩිපුර මතක් කරන්නේ නැවත නැවත මතක් කරන්නේ ඒක අපි කවුරුත් හොඳින් වටහා ගත යුතු හින්දා කවුරු හරි ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා මේ අය ඉදිරියේ මේ බලාගෙන ඉන්න ඔක්කොටම ඔක්කොම ඉදිරියේ මට මහා වේගෙන් බයිනවා කියලා හිතන්න. ඒක සිද්ධියක්. ඒක මේ අහගෙන ඉන්න ඔකොටම දැනෙන්නේ එකම විදිහටද? එකම හාමුදුරුව, එකම පුද්ගලයා, එකම බැනීම ඔකොටම ඇහෙනවා. ඔකොටම පේනවා. ඔකොටම ඒක තේරෙන්නේ, ඔකොටම ඒක දැනෙන්නේ එකම විදිහටද? ඔකොටම ඒක මම මෙහෙම කිව්වොත් ඒ සිද්ධිය දකිද්දී ඔකොටම ඇති වෙන චේතනාව එකද? මේ සිද්ධිය එකයි නේද? හාමුදුරුවෝ මම බැන්න එක්කෙනා යාමයි බැන්න විදිහ ඔකොටම ඇහුනේ එකම විදිහට. ඔකොටම පෙවුනේ එකම විදිහට. සිතුවිලි එතකොට ඇති වෙන සිතුවිල්ල චේතනාව එක එක්කෙනාගේ එක එක විදිහද නැත්නම් ඔක්කොගේම එකම විදිහද? එක එක්කෙනාගේ එක එක විදිහ. ඇයි දන්නේ ඇයි? එක එකනට එක එක විදිහ අපි ඉන්නවා නම් 50 50ට 50 50 ආකාරයක සිතුවිල්ලක් එනවා. එකම සිද්ධිය දැකලා. ප්‍රශ්නේ ඒක නෙවෙයි. කෝකද දන්නේ හරි එක. හරි සිතිවිල්ල කෝකද දන්නේ 50. 50 හිටියා කියන්නේ ඉස්සරහ. ප්‍රශ්නද නැද්ද? ඒවා හිතලා බලන්න ඕන ප්‍රශ්නද නැද්ද? නේද? එතකොට මම මම හතර වටේ ඇවිදිනවා. ඇවිදිනකොට මට ඇස් වලට රූප පේනවා. කන් වලට ශබ්ද ඇහෙනවා. නේද ගන්ධ රස ස්පර්ශයන් මේ ලෝකේ තියෙන දේවල් මට අරමුණු වෙනවා මට හැඟීම් උපදිනවා ඒ සිද්ධියම වෙන කෙනෙක් දැක්කම එයාට උපදින්නේ වෙන හැඟීමක් තව කෙනෙක් දැක්කම එයාට උපදින්නේ වෙන එකක් කෝකද දන්නේ හරි කෝක හරි වුණත් මට නම් වැඩක් නැහැ හැමෝම හිතන්න ඕන කාරණාවක් තියෙනවා මට දැනෙන එක හරියද දන්නේ නැහැ Tamanට දැනෙන එක හරියද දන්නේ නැහැ මොකද කියන්නේ ඒක වැරදි නම් මේ ලෝකේ ඇවිදගෙන යන අපිට මේ ලෝකේ ගවේෂණය කරන අපිට මේ ලෝකේ පොඩි කාලේ ඉඳන් එක එක දේවල් දකිනකොට ඇහෙනකොට විඳිනකොට අපේ සිතට ඇති වුනේ වැරදි හැඟීමක් නම් මම මේ ලෝකේ හැමදාම දකින්නේ කොහොමද? වැරදි විදිහටයි. ඒ ගැන මොහොතකට හිතිච්ච අය කලබල වෙනවා පින්නත්. හරිද? අපි ගැන මහ විශ්වාසයෙන් අපි ඉන්නේ. සමහර ඇත්තෝ මේ මෙහෙම වචනයක් කියන මම අහලා තිනවා ආඩම්බරෙන් කියන්නේ. හිතට එකඟව මම ජීවත් වෙන්නේ. මගේ මම මගේ හිතට එකඟව ජීවත් වෙන මිනිස්සෙක්. හරිද දන්නේ ඒක හරිද දන්නේ හොඳට කල්පනා කරොත් මේ හිතට එකඟව කියන්නේ Tamanට ඇති වෙන සිතුවිල්ලට එකඟයි කියන එක. මම එහෙම කියන අයගේ මේ මෙහෙම ඇහුවොත්. ඔයාගේ ජීවිතේ පල්ලෙහාටම දාන්න වැඩියෙන්ම හේතුනේ අන් අයවද නැත්නම් තමන්ගේම හිතද කියලා. නේද? අපාය යන පව්කරනද හේතුනේ අන් අයගේ බලපෑමද නැත්නම් තමන්ගේම හිතෙන් අප බලපෑමද කියලා. මොකද කියන්නේ එහෙම කිව්ව? වැඩියෙන්ම හේතුව තමන්ගේ సంతානය. එහෙනම් වැරදි කෙරිලා නැද්ද? වැරදි කෙරිලා තියෙනවා. එතකොට එහෙනම් වැරදි වලට එකකව ජීවත් වෙන්න වෙන්නේ. හිතට එකකයි කියලා කියනවා. නේද? අපිට හිතට එකඟයි කියලා ගන්න බෑ. එහෙනම් හිත හරි හිතක් වෙන්න ඕනේ. හිතට එකඟයි කියලා ගන්න පුළුවන් වෙලාව තමයි හිත නිවැරදි නම්. නේද? අපි හැමෝගෙම හිත නිවැරදි කියලා කියන්න පුළුවන්. නමුත් අපිට හිතෙන්නේ මගේ හිත නිවැරදි කියලා. හැමදාම හිතෙන්නේ මං හරි මං හරි මං හරි කියලාද නැද්ද? ඒකට මම පොඩි දහසක් කියන්නම්. අවුරුදු 10 දී 15 දී හිතිච්ච දේවල් වැරදි කියලා පස්සේ තේරුණාද නැද්ද? අවුරුදු 20 දී 21 දී මං හරි කියලා හිතාගෙන හිටිය දේවල් 30 31 වෙනකොට තේරුණාද නැද්ද වැරදි කියලා? නේද? අපි අපි දිහා ගැඹුරෙන් අපි අපි දිහා සිහියෙන් බලනවා නම් අපිට තේරෙනවා පින්නත් නේ අපිට හිතෙන දේවල් හරියටම හරි කියලා කියන්න බෑ කියලා. හරියටම හරි කියලා කියන්න බෑ කියලා. අන්න ඒ නිවැරදි විනිශ්චයට ආපු කෙනා කලබල වෙනවා. මගේ හිත හරි ගස්ස ගන්න කවදද? කවුද දන්නේ මට? කවුද දන්නේ මට පොඩි කාලේ හිතිච්ච ඒවා පස්සේ හිතන වැරදි කියලා. වෙන මොකුත් ඕනේ මට ඊයේ හිතිච්ච ඒවා සමහරලාට අද හිතෙනවා. වැරදි කියලා. හැබැයි ඊයේ කවුරු හරි කිව්වා නම් ඒක හරියන්නේ නැහැ. මං කියන්නේ හරියටම හරි කියලා. පස්සේ කරුණ දැනගන්නකොට මං කියන එක වැරදි කියලා. එතකොට එහෙනම් මේ ගෙවන ජීවිතයේ අපිට ඇති වෙන සිතුවිලි ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. නේද? මගේ හිත මට එක එක ඒවා කියනවා අරක කරන්න මේක කරන්න අර විදිහට ජීවත් වෙන්න මේ විදිහට ජීවත් වෙන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට ඉන්න ඉන්න ඉන්න ඉන්න කියලා මම හැම වෙලේම උත්සාහ කරන්නේ ඒ විදිහට ඉන්න. ඒක නිවැරදි කියලා කියන්න පුළුවන්ද? ප්‍රශ්නයක් ඇත. මගේ මං කියන ප්‍රශ්නේ. අන්න බලන්න පින්නත් නේ අන්න එතකොටයි අපිට හරි දේ හරි විදිහට හිතන හිතෙන්නේ කාටද ඒ විදිහට මගේ හිත සකස් කරගන්නේ කොහොමද කියලා හොයලා බලන්න වෙන්නේ එතකොට. ආන් ඒකින්දයි ශාස්ත්‍රෝදයන්න් වහන්සේගේ තියෙන වටිනාකම. ලෝකේ අවබෝධ කරගත් උත්තමයන්න් වහන්සේ දේශනා කරපු ධර්මය ලෝකේ යථාභූත ස්වરૂපය. ඇත්ත ඇත්ත කතාව. ආන්ගේ ධර්මානුකූල සිතුවිල්ල අපේ సంతානයේ නැගෙනවා නම් අන්න හිත හරි. හරි ධර්මයට අනුව නම් අපිට සිතුවිලි ඇති වෙන්නේ අන්න හිත හරි දැන් එතකොට ඕන් ඔය කිව්වට දැන් මම ඕක කියනකොටම ඊයේත් මම මතක් කරා මේක පෙරේදත් මතක් කරා මේ අයගේ හිතට අදහසක් එනවා අපි ධර්මානුකූල නෙන්න ආම්දුරු නෙමෙයි වෙන්න කියලා නේද අපි ධර්මානුකූලයි තමයි කියලා ධර්මයානුකූලයි කියන්නේ මොකද්ද ධර්මය ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරනවා කියලා අපිට අදහසක් තියෙනව නේද හැමෝටම අදහස් වෙනවා අපි නම් ධර්මයට අනුකූලයි ජීවත් වෙන්නේ කියලා අදහසක් තියෙනව නේද? බලමු ධාරිද කියලා. තමන්ගේ දරුවන් කෙරෙහි දැඩි බැඳීමකින් මගේම දරුවෝ කියලා අදහසක් තියෙනවා කියලා හිතන්න කාට හරි. මගේම දරුවා කියලා. ඒක ධර්මානුකූලද? නැහැ. <laughs> එතකොට මගේ තරහකාරයෝ කියලා අදහසක් තියෙනවා කියන්නේ කව කවුසාර කියන ධර්මානුකූලද? නෑ. කුලමල ભેද ගැන අදහසක් තියෙනවා කියලා හිතන්නේ ධර්මානුකූලද? නෑ. නැකත් ගැන අදහසක් තියෙනවා කියලා හිතන්නේ ධර්මානුකූලද? නෑ. ඒතර බලාගෙන ගියාම ධර්මානුකූලව නිකම්ම නිකම්ම කැමති දෙයක් කාලා ඔහේ නිකන් ඉන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි. නමුත් ඒවා නැතුව තියෙන ඒවා හොයන්න නැතුව තියෙනවා නම් හොඳයි. තිබිලා හරියන්නේත් නැහැ නැතුව හරියන්නේ නැහැ. ඕනෑ කියලා ඒවලා ඒවා මත් වෙන්නේ නැහිලා හරියන්නේත් ඒවා ඒකත් මහා දුකක් ඒ වුණාට නැතුවත් බෑ. නේද? මේ ශරීරය ගැන මොකද? ශරීරය ගත්තාම උදේ ඉඳන් හැන්දෑ වෙනකම් දෙන්න තියෙන වද ටික ඔක්කොමට දෙනවද නැද්ද? හොදන්න ඕනේ, පිහින්න ඕනේ, අන්දන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, බුදි කරවන්න ඕනේ, සාතු කරන්න ඕනේ, නේද? පොඩි කරන්න ඕනේ, කසන්න ඕනේ, නලියන්න ඕනේ. නේද? ඔක්කොම අද ටික තියෙනවද නැද්ද මේකේ? බෙහෙත් හේත් කරන්න ඕනේ. ඒවා ඒ කියලා ශරීරය නැතුව පුළුවන්ද? නැතුවත් බෑ, ඇතුවත් බෑ. ඒ හින්දා කරන්න දෙයක් නැහැ. වැඳගත්ත බෙරේ ගහනවා වගේ මේ ඉපදිච්ච ජීවිතේ කොහේ මොනවා හින්දා ඉපදුනාද දන්නේත් නෑ නේද? හිතන දේවල් හරියද දන්නේත් නෑ. දැන් ඉස්සෙල්ලා කතා කරපුවා තේරුණා හිතන දේවල් හරියද දන්නේත් නෑ. නේද? අද වෙනකන් ගත කරපු ජීවිතේ මම මෙන්න මේ විදිහයි එන්නේ කියලා මං හිතාගෙන හිටපු විදිහටමද ওই ජීවිතය ආවිලා තියෙන්නේ. එහෙමමද ඇවිල්ලා ඉන්නේ. මං විවාහ වෙන්න මේ වගේ මෙන්න මේ වගේ කෙනෙක් එක්ක කියලා පොඩි කාලේ ඉඳන් අදහසක් තිබ්බා ඒකම දුන්නේ. පොඩි කාලේ නම් අදහසක් තිබුණා නම් ඒ විදිහටම දුන්නේ. මං පදිංචි වෙන්නේ මෙන්න මේ පළාතේයි කියලා මං කරන්නේ මෙන්න මේ රැකියාවයි කියලා හැමෝටම පොඩි කාලේ ඉඳන් යම් අදහසක් තියෙනවා. නේද? තිබ්බා. ඒ විදිහටම දන්නේ නැහුනේ. හුළඟේ ගියා වගේද නැද්ද? ජීවිතේ නිකන් හුළඟේ ගියා වගේද නැද්ද? කොහේ ගිහින් නැවතුණාද කියලා මට තීරණය කරන්න බෑ. අදින් පස්සේ ගෙවන ජීවිතය මරණ මොහොත දක්වාත් ඒ විදිහමද නැද්ද? අද හැන්දෑවේ වෙන්න මොනවා වෙන්න තියෙනවද කියලා දන්නවද? මොනවා වෙයිද කියලා දන්නවද? නෑ. මේ කතාව ජීවිත කතාව කියන එක නිශ්චිත නෑ. මේක හරියට සැඩපහරක ගහගෙන යනවා වාගේ. එන දේ එන දේ බලා ගන්න වෙලාද නැද්ද? සැඩ පහරක් ගහගෙන යන කෙනෙකුට තනිතලාවේ නිශ්චලව හොඳ තැන්වලුත් තැන්වලුත් ගලාගෙන යන වෙලාවකට වෙලාවකට කොහමද එතන කටු ගාල් වලින් සැඩ පහර ගන්නවා ඉතින් හීරෙනවා එතකොට වෙලාවකට ප්‍රපාත වලින් වැටෙනවා කැඩෙනවා අඬුත් එක්ක එතන හරියට හානි වෙනවා Tamanට නවතින්න ඕන වුණාට Tamanට නවතින්න බෑ අන්න ඒ වගේ සැඩ පහරක යනවා වාගේ ජීවිතයක් ඒකයි කියන්නේ මේ ජීවිතය අසරණයි කියලා හරිද අසරණයි කියන්නේ ඒකයි සැඩපහරක කෙනෙක් ගහගෙන යනකොට පින්නත් ඒ සැඩපහරෙම තවත් ගහගෙන යන කෙනෙක්ගේ කරේ නැග්ගා කියලා මෙයාට හරියනවා වැඩේ. බේරෙන්න පුළුවන්ද? අසරණ කෙනෙකුට සරණ වෙන්න පුළුවන් කාටද? අසරණ වෙච්ච කෙනෙකුට නෙවෙයි. නේද? අසරණ වෙච්ච කෙනෙකුට සරණක් පිහිටක් වෙන්න පුළුවන් අසරණ වෙච්ච කෙනෙකුට නෙවෙයි. අසරණ නැති කෙනෙකුටයි. නේද? අපේ අසරණකම් වලට අපි පිහිට ප්‍රාර්ථනා කරගෙන තියෙන්නේ. කාගෙන්ද දන්නේ නැහැ. මොනවයින්ද දන්නේ නැහැ. මොකද කියන්නේ? අපේ අසරණකම ගැන තව පොඩ්ඩක් බලමු. මම කියලා මට දැනෙන, මගේ කියලා මට දැනෙන වෙලාවකට මම කියලා දැනෙන වෙලාවට මගේ කියලා දැනෙන කොටසක් තියෙනවා. නේද? ඒ තමයි මේ ශරීරය සහ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මේ ශරීරය පවා නිබඳව මොකද වෙන්නේ? නිබඳව নিরතුරුව කැඩෙන්න කැඩෙන්න පොඩ්ඩක් නැත්තම් හේතු වෙන දෙයක්. කැඩෙන්න බිඳෙන්න හේතු වෙන දෙයක් විතරක් නෙවෙයි මේ ශරීරය අපි කියන විදිහට හැදෙන්නේ නැහැ. අපි කියන විදිහට සකස් වෙන්නේ නැහැ. අපි කියන විදිහට හැඩ ගැහෙන්නේ නැහැ. ඒ විතරනේ මේකට චක්කු රෝග, සෝත රෝග, ජීවයා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග ආදී වශයෙන් ඉවරක් නැති රෝගවලින් පීඩාවටපත් වෙනවා. මේකට හරියට සාතු කරගන්න බැරි වුණොත් එහෙම මේක මහා ලෙඩ ගොඩක්. කොහොම වුණත් මේක මහා දෝෂ සහිත ශරීරයක්. දැන් මේ ශරීරයේ හින්දා මං කොච්චරනම් අසරණ වෙලා තියෙනවද? නේද? මේ ශරීරයේ හින්දා මං අසරණ වෙලා නැද්ද? අසරණ වෙලා තියෙනවා. ඊළඟට මේ ශරීරයට ඇති වෙන වේදනා. පාසල් යන කාලෙත් ඔන්න මොකද කරන්නේ? කොහොම හරි මේ ශරීරයෙන් නම් තරංගෙන් දිනනවා කියලා ඉන්න දවසේ ඔන්න කකුලේ වේදනාවක් ඇවිල්ලා. ඒක මොකක්වත්ම කරගන්න බෑ. ලොකු වටින ගමනක් යන්න ඉන්න දවසේ මෙන්න උණක් ගැනිලා. අර පොරොන්දුවක් වෙලා තියෙන දවසේ. මේ ශරීරය මාව කොච්චර අසරණ කරලා තියෙනවද? මොකද කියන්නේ? මේ ශරීරය මාව කොච්චර අසරණ කරලා තියෙනවද? ඒ විතරනේ මේ ශරීරය ඇති වෙන වේදනාව නේද? විතක හිසේ කැක්කුම්, විතක දත් කැක්කුම්, විතක කන් කැක්කුම් මේ විදිහට ඉවරක් නැති කැක්කුම් වාඩි වෙලා නැගිට ගන්නවත් බැරි තරම් කැක්කුම් ඇති වෙනවා. නිදාගන්න ඉරියව්වක්වත් හොයාගන්න බැරුව කැක්කුම් ඇති වෙනවා. වේදන ඇති වෙනවා. එතකොට කෙටියෙන් කියනවා නම් මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්න මේ වේදනාව මම මේ ශරීර තුල ඇති වෙන වේදනාව මාව පුළුවන් තරම් අසරණ කරලා තියෙනවද නැද්ද? නේද? ඊළඟට මතකයන් සංඥාවල් මං හොඳට පාඩම් කරගෙන කරගෙන විභාගයට ගියා. ගිහිල්ලා බලනකොට මතක් වෙන්නේ නැහැ. මාව අසරණ කරලා තියෙනවද නැද්ද? මට සමහර දේවල් මේ ජීවිතේ අමතක කරන්න උවමනාව තියෙනවා. මහා අමිහිරි දේවල් වගේක් තියෙනවා. මරණ වෙච්ච දේවල් වගේක් තියෙනවා. ප්‍රියංගෙන් වෙන් වෙච්ච දේවල් වගේක් තියෙනවා. අනවශ්‍ය කතා තියෙන ඇහිච්ච ඒවා. නේද? මම කල්පනා කරනවා මම මේවා අමතක කරලා දාන්න ඕන අප්පා. මේවා මතක් කරනකොට මාව රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා. අමාරුයි. එහෙම හිතාගෙන ඉන්න මට එහෙම හිතාගෙන ඉන්න මට මාව අසරණ කර කර අසරණ කර කර ඒ මතකයන් නැවත නැවත උස්සුස්ස දෙනවද නැද්ද? නේද? සමහර අයත් පයින්ව කෝච්චි වලට ගිහිල්ලා අමතක කරන්න බැරුව. නේද? අමතක කරන්න බැරුව. එහෙනම් සංඥා ස්කන්ධය මාව අසරණ කරලා තියෙනවද නැද්ද? නේද? ඊළඟට මම අකමැති මම පාඩම් කරන්න ඕනේ කියලා මතකද පාසල යන කාලේ අද නම් ඉන්නකෝ අද නම් මේක තමයි කරන්නේ කියලා හිතාගෙන පාසලට ගියා මේ ගෙදර ගියා හැබැයි 12 එක වෙනකම් පාඩම් කරනවා කියලා 9 හමාර වෙනකොට සැකසීම තීන මිද්දේ ඇවිල්ලා මාව බෙල්ල කඩාගෙන ඉන්න උදේට ඇඬෙන ගානට ආවද නැද්ද? උදේට ඇහැරුණාම ඇඬෙන්න වගේ. ඇයි මුකුත් කරගන්න බැරුණා. ඊළඟට අනවශ්‍ය වෙලාවට ආදරේ රාගය ආදී උපදිනවද නැද්ද? ඉපදිලාම අවසර කරනවද නැද්ද? නේද? එහෙනම් සංස්කාරය අනවශ්‍ය වෙලාවට තරහ, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය එනවද නැද්ද? මසුරුකම් එනවද නැද්ද? ගිජුකම් එනවද නැද්ද? කෑදරකම් එනවද නැද්ද? ඒවා ඇවිල්ලා මාව පීඩාවට පත් කරනවද නැද්ද? එහෙනම් සංස්කාරය මාව අසරණ කරලා තියනවද නැද්ද? නේද? දැන්ටත් අසරණ කරනවද නැද්ද? ඊළඟට මම බස් එකකට නැගගත්තා යන්න කියලා හෝන් ගහනවා, එන්ජිමේ සද්ද ඇහෙනවා, ගෝලයාගේ සද්දය ඇහෙනවා, දෙන්නෙක් රණ්ඩු වෙන සද්දය ඇහෙනවා, පොඩි උන් අඬන සද්දය ඇහෙනවා, වෙලෙන්දෙක් කැවිලා කෑ ගහනවා, ගුවන් විදුලියක් දාලා ඒ සද්දය ඇහෙනවා. කොහොමද වැඩි? <laughs> කනේ ඇතිවෙන සෝත විඥාණය මං අකමැති වෙලාවට මට ඒවා ඇසෙන විදිහට සලස්වනවද නැද්ද? නේද බලහත්කාරයෙන් දැන් අහනවා කියලා නේද? හ්ම්. අන් ඒ වගේ හරියට නිකන් මේ කන නේද? මට මට ඕන ඒවා විතරක් අස්සන්නේ නැහැ. මම අකමැති දේවල් තියෙනවා, ඉතා අකමැති දේවල් තියෙනවා මේ ඇහැ. මෙහෙම කරනකොට පේ අකමැති ඒවයි, කැමති ඒවයි ඔක්කොම පේනවා. නේද? හ්ම්. එහෙනම් ඇහැින්දා ඇහි චක්කු විඥානයේ හින්දා, සෝත විඥානයේ හින්දා, ගාන විඥානයේ හින්දා, ජීව විඥානයේ හින්දා, කාය විඥානයේ හින්දා, මනෝ විඥානයේ හින්දා මාව අසරණ වෙලාද නැද්ද? නේද? තේරෙනවද මගේ අසරණකම කොච්චරද කියලා? ඔය පහට අරින්න වෙන මොනවද දන්නේ නැති වෙන්නේ? ඔය පහට ඇලෙන්න වෙන මොකක්වත් මෙතන නැහැ. මේ පහ මාව ඉතාමත්ම අසරණ භාවයට පත් කරලා තියෙනවා. එහෙම නේද? දැන් මට කාගේද පිහිට කාගේද සරණ? මේ පහම මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. ඒකෙන්ද මම බොහෝම අසරණයි. ඒකෙන්ද මට පිහිටට කවුරු හරි ඕනේ. නේද? අපිට ඒකයි වෙලා තියෙන්නේ. ජීවිතේ අපිට පිහිටට කවුරු හරි ඕනේ. ඒකෙන්ද කට්ටිය හිතනවා මට මගේ මේ ශරීරය දිලා යනවා. ශරීරය ගැන විශ්වාස තියන්න බෑ. මට වයසට යනකොට අධිකතර වූ වේදනා ඇති වෙනවා වේදනාව ගැන විශ්වාස තියන්න බෑ අපි ඒක දන්නවා නේද එතකොට මගේ මනස දුර්වල වෙන්න පුළුවන් යම් දවසක නේද? අපිට අපේ මනස ගැන විශ්වාසයක් තියන්න බෑ කියලා දන්න හින්දා තරුණ යුවරවල් කල්පනා කරනවා උපදෙස් දෙනවා වයසක කට්ටිය පවා තරුණයට උපදෙස් දෙනවා ඉක්මනට ළමයෙක් හදා ගන්නවා මොකද වයසට ගියාම ආ සලකන්න කවුරු හරි ඕනේ ළමයි නැතුව එහෙම ඉන්නව නෙවෙයි ළමයි හදා ගන්න ඕනේ මොකද ළමයි කියන්නේ බැංකු ගිණුමක් වගේ ළමයි කියන්නේ. ඉස්සෙල්ලාම ආයෝජනය කරනවා පස්සේ කලින් හරියට අමාරු වෙලා අමාරුවෙන් හම්බ කරපු ඒවා යොදවලා ළමයාට වියදම් කරනවා. නේද? ඒක ආයෝජනය. ඊට පස්සේ පොලියත් එක්ක ගත්ත හැකියි. පොලිය ගන්න ගියා තමයි හැබැයි වැඩි පොලියත් එක්ක ගන්න ගියා තමයි සමහර වෙලාවට වැඩේ තියෙන්නේ. එතකොට ඉතින් සටන් බිමේ මමයි ගිනුමට සල්ලි දැම්මේ මං දාපු ගිනුමට ගලාපු සල්ලි මට ගන්න බැයි නා මේ පිටකතිය ඇවිල්ලා ගන්න කියලා ප්‍රශ්න ගොඩක් එනවා මොකද ගිනුමේ අයිතිය එකපාරට වෙන පැත්තකට හරවන්න වෙනවනේ කොහොම හරි කමන්නේ ඒක පැත්තකින් තියමු පොඩ්ඩක් මේ කොහොම නමුත් දරුවෙක්ගේ පිහිට දරුවෙක්ගෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙනවද නැද්ද නේද ඊළඟ කවුරුත් කියනවා වයසට යන්න ඉස්සෙල්ලා ගියක් හදා ගන්නවා අන්තිම කාලේ වැටිලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. අන්තිම කාලේ වැටිලා ඉන්න තැනක් තියෙන්න ඕනේ කියලා. කවුරුත් කියන රස්සාවට ගියාම විස්රාම වැටුම තියෙන රස්සාවද හොයාගත්තේ? ඇයි අන්තිම කාලේ යැපෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි මේ අපේ අසරණකමට නේද? එක එක්කෙනාගෙන් එක එක්කෙනාගෙන් පිහිට පොඩි කාලේ ඉඳන්ම බලාපොරොත්තු වෙනවා. පුංචි කාලේ අම්මා තාත්තව නැහැ, සහෝදර සහෝදරියෝ නැහැ, ඥාතියෝ නැහැ, යාළුවෝ නැහැ. හ්ම්. අපි අපේ අසරණකමට සරණක් බලාපොරොත්තු වෙන්නේ අසරණ අයගෙන්මද නැත්නම් අසරණ නැති අයගෙන්ද කියලා පොඩ්ඩක් බලන්න. අසරණ අයගෙන්ද අසරණ නැති අයගෙන්ද කියලා බලන්න පොඩ්ඩක්. අපි සැඩපහරක ගහගෙන යනවා වාගේ අපේ ජීවිතය. මගේ දරුවාගේ ජීවිතයත් එහෙමද නැද්ද? එයාගේ ශරීරය එයාට ඕන හැටියට තියෙන්නේ නැහැ. එයාගේ තුල ඇති වෙන වේදනාවන් එයාට ඕන හැටියට තියෙන්නේ නැහැ. එයාගේ මතකය එයාට ඕන හැටියට තියෙන්නේ නැහැ. සංඥාවන් එයාට ඕන හැටියට තියෙන්නේ නැහැ. එයාගේ තුල ජනිත වෙන සංස්කාරය. ඒ කියන්නේ මං කෙරෙහි තියෙන කැමැත්ත පවා එයාගේ තුල ඇති වෙන සංස්කාරයක්. මට සලකන්න ඕනේ කියන හැඟීම පවා එයාගේ තුරට ඇති වෙන සංස්කාරයක්. අම්මාට තියෙන ආදරය කියන්නේ තාත්තාට තියෙන ආදරය කියන්නේ පුතා ළඟ ඇති වෙන සංස්කාරයක්. ඒ සංස්කාරය ඇති වෙන්නේ හේතු නිසා මිසක් එයාට ඕන විදිහට නෙවෙයි. වෙනත් කෙනෙක්ගේ බලපෑමක් හෝ වෙනත් දෙයකට ඇති වෙන කැමැත්තක් හින්දා හෝ ඒක නැති වෙන්න පුළුවන්. මව් මරණ, පියා මරණ තත්ත්වයට පවා එන්න පුළුවන්. ඒක එයාට අයිති වැඩක් නෙවෙයි. එයත් ඉන්නේ සැඩපහරට අහුවෙලා. නේද? එයා දිය වෙන එක්කෙනෙක්. එයා වෙනස් වෙන එක්කෙනෙක්. එයාගේ සිතුවිලි එයාටවත් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයාට ඕන විදිහට සිතුවිලි පහළ වෙන කෙනෙක් නෙවෙයි යා. නේද? එයා පැහැදිලිවම අනිත්‍ය ස්වභාවයේ ඉන්න කෙනෙක්. අනාත්ම ස්වභාවයේ ඉන්න කෙනෙක්. එයාගේ තුල පහළ වෙන එයාගේ ශරීරයට අයිති කියලා අපි කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එයාට අයිති නැතුව ඇති වෙලා නැති වෙලා යන එකක්. එයා හුලඟක් වගේ. දරුවෙක් කියන්නේ හුලඟක් වගේ කියලා කිව්වොත් මොකද කියන්නේ? හැඩේ වෙනස් වෙනවා. ආදරේ වෙනස් වෙනවා. නේද? හුලඟට අහුවෙච්ච වලාකුලක් ගැන හිතන්න. හුලං හමන දිශාවට ඒකේ හැඩේ වෙනස් වෙනවා. හුලං හමන දිශාවට ඒකේ ගමන වෙනස් වෙනවා. නේද? ඒ වගේ අහලා බලන්න හිතෙන් දරුවන්ගේ කොහොමද තත්ත්වය කියලා. දරුවෝ පොඩි කාලේ යන්තම් අපි අස්සට වෙලා හිටියා. නේද? අම්මගේ කරේම හිටියා. එල්ලෙනවා නැතුවම බැරුව ඉන්නවා. ඊට පස්සේ ටික ටික ටික ටික එයාලට සංගීතය ක්‍රීඩාවල් නේද එක එක ඒවා පාසලේදී එකතු වෙනකොට ඔන්න මොකද වෙන්නේ දැන් ඒවා ගැන තමයි කතාව දැන් තව ටිකක් කල් යනකොට තව ඒවා ගැන කතාව න් අවුරුදු 20 21 වෙනකොට රස්සා ගැන කතාව තව ටිකක් එහාට යනකොට පරස්සා ගැන කතාව නේද ඉතින් ඊට පස්සේ එයාගේ දරුවෝ ගැන කතාව ඊට පස්සේ ඉතින් මෙයා අවලංගුයි නේද ඒක මගේ වැරද්දද එයාගේ වැරද්දද? අම්මට හෝ තාත්තට හෝ සලකන්න දරුවන්ට වෙලාවක් නැතු වෙනවා කියන එක සිතුවිලි නැති වෙනවා කියන එක අමතක වෙනවා කියන එක දෙමව්පියන්ගේ වැරද්දද දරුවන්ගේ වැරද්දද? දෙගොල්ලගේම නෙවෙයි ඒක සංස්කාරයේ වැරද්ද. හරිද? ඒ ඒ කෙනාට ඒ ඒ සිතුවිලි හැම නිමේෂයකම පහළ වෙන්න හේතු ඇතුවයි. හරිද? එහෙනම් මට වෙනස් වෙන සිතක් තියෙන මට තවත් වෙනස් වෙන සිතකින් සරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුළුවන්ද? නෑ. වෙනස් වෙන ශරීරයක් තියෙන මට paludu වෙන කැඩෙන බිඳෙන ශරීරයක් තියෙන මට paludu වෙන කැඩෙන බිඳෙන ශරීරයක් තියෙන එයාටවත් පාලනය කරගන්න බැරුව විනාශ මුඛයට යන ශරීරයක් තියෙන වෙනත් ශරීරයකින් පිහිටක් සරණ බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි දෙගොල්ලම හැඩපාරට අහු වෙලා ඉන්නවා. නේද? අන්න ඒක හිඳයි අපේ පින්නත් නේ. අපි පිහිට සරණ බලාපොරොත්තුනේ පංච උපාදානස්කන්ධයෙන්. හරිද? බලාපොරොත්තු වෙච්ච පිහිට සරණ බලාපොරොත්තු වෙච්ච පංච උපාදානස්කන්ධය අසරණයි. ඇහි. ඒවාට තනියම නැගී හිටින්න පුළුවන්කම නැහැ. අචලව ඉන්න පුළුවන්කමක් නැහැ. ස්ථීරව පැවැත්මක් පංච උපාදානස්කන්ධෙහි නැහැ. නේද? ම් රූපේහි ස්ථීර පැවැත්මක් නැහැ. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක හැම වෙලෙම කැඩෙනවා බිඳෙනවා. වේදනාවේ ස්ථීර පැවැත්මක් නැහැ. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා. සංඥාවේ ස්ථීර පැවැත්මක් නැහැ. සංකාරයේ ස්ථීර පැවැත්මක් නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒ වාගේ වෙනස් වීම ඒ වාටවත් පාලනය කරගන්න බෑ. විඥානයේ ස්ථීර පැවැත්මක් නැහැ. ඒවා විදෙන් විදේ සරෙන් සරේ සරෙන් සරේ වෙනස් වෙන දේවල්. ඔව්ද නැද්ද? ඒ වාගේ අසරණ ස්වභාවයක් නැද්ද? මොකද කියන්නේ? හිත අසරණ ස්වභාවයක් නැද්ද? එහෙනම් වැරදුනාද නැද්ද අපිට? අපි දන්න දවසේ ඉඳන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්නේ අසරණ දේවල් වලින්. අසරණ වෙච්ච අපි පිහිට සරණ බලාපොරොත්තු වෙන්නේ අසරණ වෙච්ච අයගෙන්මයි අසරණ වෙච්ච දේවල් වලින්මයි නේද? ඒකින්ද තමයි අපිට හරියට අඬන්න වෙලා තියෙන්නේ. ඒකින්ද තමයි අපිට පෙන්ුවේ නැතුණාට ඇතුලෙන් ඔච්චරම පීඩාවෙන් ඉඳ වෙලා තියෙන්නේ. බලාපොරොත්තු වෙච්ච හුඟක් දේවල් මම බලාපොරොත්තු වෙච්ච විදිහට නෑ. ජීවිතේ ගොඩක්ම ගොඩක්ම ලොකු හැඟීමකින් බලාපොරොත්තු ඇතුව කටයුතු කරපු ඇත්තන්ට ඒ බලාපොරොත්තු විනාශයට ගිහිල්ලා ඒවා හින්දා මැරෙන මොහොත දක්වාම අර මන් දන්නවනේ ඉන්න හැටි නේද ඇඬුවේ නැති වුණාට පොඩ්ඩක් අත කොහොමද ඔය හෙලන හුස්ම ටික එකතු කරා නම් හරි භයානකයි සුළුසුලකක් හැදෙනවා එකවර කට්ටියම ওই වැඩේ කරොත් එහෙම සුළුසුලකක් හැදෙන්න තරම්ම නේද ඉතින් මේ හුස්ම හෙල හෙල ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඇයි? අපි වැරදි තැනකින් බලාපොරොත්තු ඇති කරගත්තා. වැරදි දෙයකින් බලාපොරොත්තු ඇති කරගත්තා. මෙන්න මේ වැරද්ද નિවැරදි වෙන තුරු මේකට පැලස්තරාලවලා කවදාකවත් හරියන්නේ නැහැ. අපි කාගේ හරි කරේ නගිනවා සරණක් ඇති කියලා බලනකොට එයාත් සැඩපහර ගහගෙන යන කෙනෙක්. එයා සැඩපහර ගහගෙන යනකොට ආ මෙයාත් ගහගෙන යනවනේ මෙයාත් හරියන්නේ නැහැ කියලා තව කෙනෙක්ගේ කරේ නගිනවා. බලනකොට එයාත් ගහගෙන යන කෙනෙක්. සැඩපහරෙම ගහගෙන යන දේවල් ලොකු පුතා මට සලකයි කියලා කිව්වා එයා හරියන්නේ නැහැ කියලා පොඩි පුතාලා පොඩි පුතා බලා ගන්න යනවා. එයා ගැන ටිකක් කළා බල බල ඉන්න දන්නවනේ වයසට යනකොට කට්ටියගේ තරම නේද? මොකද කරන්නේ? හත් දිනක් ඉන්නවා නම් මාසෙන් මාසෙට මාසෙකමාරෙන් එකමාරට කේලංකීගේ ගෙවල් හතරටම යනවා. ඔව් අම්මලා තාත්තලා හරියට කේලං කියන වයසක අම්මලා තාත්තලා. <laughs> මේක කමන්නේ නැහැ කිව්වට. <laughs> ඇයි මේ කියලා කියන්නේ? එයාලගේ වැරද්ද? ඒ දෙමව්පියන්ගේ වැරද්දක් නෙවෙයි. ඒ සංස්කාරය වෙනස් වෙන පොඩට. ලොකු පුතාය ගෙදර ගිරි ගිය ගමන් හිතෙන්නේ අපේ අම්මේ මම අනිත් හය දෙනාටම වැඩිය මටයි වැරදුනේ කියලා අම්මට ඇත්තටම එහෙම හිතෙනවා. ඒ දින අසරණකම අපි අපේ අසරණකම් තේරුම් ගන්න ඕනේ. හරිද? එයාට එතෙන්ට ගියාට පස්සේ හිතෙනවා ඔව් ඔව් මෙතන තමයි හරිම තැන මෙයා තමයි නිවැරදිම කෙනා මං හිතාගෙන හිටිය හිටිය අනිත් අයට වැඩිය හොඳමයි කියලා. මාසයක් විතර වෙනකොට පොඩි පොඩි ඉතින් වෙනස්කම් වෙනවා. ඉතින් වෙනවන්නේ ඕන තැනක. නේද? එතකොට මොකද වෙන්නේ? එයාගේ හිතටම දැනෙනවා නෑ දෙවනියා තමයි ඔය කිව්වට මට මතකයි දෙවනියා තමයි කියලා. කොහොම හරි කෝල් දීලා හරි මොනවා හරි කරලා මාසෙකින් එකම මාර්ගෙන් පැන ගන්නවා එතෙන්ට. එතෙන්ට පැන්න ගමන් මේ අම්මගේ තාත්තගේ හිත පාලනය කරන්න බැරි තරම්ම අර පළවෙනි තැන හිටපු තැන තියෙන වැරදි, ලේලිගේ වැරදි, හරි එතෙන්ට ආපු කට්ටියගේ වැරදි, ඒවා ඉතින් මේකෙන් පයින්නවා එළියට. හිතලා බිඳවන්න කියලා කියනව නෙවෙයි අපි ඒක සාධාරණව හිතන්න ඕනේ. ඒක තමයි සංස්කාරයගේ ස්වභාවය. හරිද? දෙවෙනි තැන දැන් හොඳ වෙනවා. ඒ මොකද වෙන කාගේ හරි කරේ නැග්ගා දැන්. අර සැඩ පහරෙම ඉන්න කෙනෙක්ගේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒ දරුවන්ටත් ටික දවසක් යනකොට මුලදිම තරම්ම සැලකිල්ලක් ඇති වෙන්නේ නැති වෙනවා. හරිද? මෙයාටත් එතර තියෙන ප්‍රියගතිය ටික දවසක් යනකොට නැති වෙනවා. ඒක මොකේ හැටිද? දැන් තේරුම් ගන්නකො හේතු අනුව ඇති වෙන සංස්කාරේ හැටියේ මේක තේරුම් ගත්තා නම් අපි මේ ලෝකේ කාටවත් බයින්නේ නැහැ. මම හැමදාම කියන මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. මේ ලෝකේ කිසි කෙනෙක් වැරදි නැහැ. හරිද? මේ ලෝකේ කිසිම කෙනෙක් වැරදි නැහැ. ඇයි? ඒ කට්ටිය රඳා පැවතිලා තියෙන සංස්කාරය මත. හරිද? උපදින දේ එයාලට අයිතියක් ඇතුව උපදින්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ රවුමේ යනවා අපි. මාරුවෙන් මාරුවට මාරු එක්කෙනෙකුට ආදරය කරන කෙනා ටික දවසක් යනකොට එයාට වැඩිය වෙන කෙනෙක් හොඳයි කියලා හිතුනහම නේද වෙන පැත්තකට ආදරය උපදිනවා නේද මේ මම දැන් දවස් කීපයක් මොකක් කිව්වා බලන්න දෙන්නේ කතා වෙලා අපි දෙන්න ආදරයෙන් ඉමු කියලා ඉන්න කාලේ එක්කෙනෙක් කිව්වොත් මාව මැරෙනවා කියලා අනිත් එක්කෙනාට මොන තරම් පීඩනයක් ඇති වෙනද අපේ අම්මේ මොන මැරෙන්නද පිස්සුද කියලා හොඳද ඊළඟට මේ දෙන්න මෙහෙම ආදරෙන් ඉන්නකොට එක්කෙනෙක් බිඳෙනවා. එක්කෙනෙකුට වෙන ආදරයක් ඇති වෙනවා. අන්න එතකොට අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා අරයට ඔයා දැන් වෙනස් වෙලා වගේ මම මැරෙනවා. කිව්වොත් එහෙම අනිත් එක්කෙනා මොකද කියන්නේ? ඉතින් මැරෙනවා. ඊට කලින් නම් කියන්නේ ඔහේ මැරෙනොත් මාත් මැරෙනවා කියලා. අපි දෙන්නම මැරෙමු. හා දෙන්නම මැරෙමු මැරෙනවා නම් කියලා. පස්සේ කියන්නේ මොකද්ද? ඉතින් මැරෙනවා මට මොකද? වැරද්දක් නෙවෙයි. ඒ මොකද මොකද කරන්නේ දැනෙන හැටි. නේද? එක කාලයකට අහවලා මැරුණොත් මැරෙනවා කියලා දැනෙන මට තව කාලයකට මැරෙන එකමයි හොඳ කියලා දැනෙනවා නම් මොකද කරන්නේ? අන්න ඒ වගේ වෙනස්කම් ඇති වෙන හිත හිත එක්ක විශ්වාසයක් තියාගෙන වැඩ කරනවද නැද්ද? අල්ලලා කුදලලා බැඳලා නවත්ත ගන්න පුළුවන් වුණාද කාගේ හරි හිත? බෑ. මෙන්න මේ ටික හොඳට මෙනෙහි කරන්න ඕනේ අපේ පින්නත්. මම මේ කියපු එකක්වත්වත් කාටවත්වත් නිකන්වත් හිතුණද බොරු කියලා? නෑ. නේද? එහෙනම් මේක තමයි ඇත්ත తত্ত্বය මේ ලෝකේ. මේක තමයි පංච උපාදානස්කන්ධයේ තියෙන සත්‍ය ස්වභාවය. රූපයේ අසරණ අසරණ తত্ত্বයක් තියෙනවා. වේදනාවේ අසරණ తত্ত্বයක් තියෙනවා. සංඥා සංකාර විඥානයන්නේ අසරණ තත්ත්වයක් තියෙනවා. ඒකින්ද මං හරියට අසරණ වෙලා. ඒකයි මට කාගෙන් සරණක් ඕනුනේ. සරණක් ඕන වෙච්ච මට මම සරණ ප්‍රාර්ථනා කරේ අසරණ වෙච්ච පංච උපාදානස්කන්ධයන් වලින්මයි. හවුද නැද්ද? නේද? සැඩපහරට අහුවෙච්ච මාව මම කරේ එල්ලුනේ අතින් අල්ලගත්තේ බේරෙන්න පුළුවන් වෙයි කියලා සැඩපහරට අහුවෙච්ච අයගෙන්මයි. නේද? අන්න ඒ අසරණකම මොකක්ද හැම වෙලෙම දිය වෙන එක. හැම වෙලෙම වෙනස් වෙන එක. හැම වෙලෙම ගහගෙන යන එක. නේද? එහෙනම් අන්න ඒ தত্ত্বය දැනෙන තුරු අපේ හිතට රූප වේදනා සංඥා සංකාර විඥාන අසරණයෝය කියලා අසරණයෝය කියන අසරණයි කියන හැඟීම උපදින තුරු ඒ වාගේ අසරණ ස්වභාවය පිරික්සන්න ඕනේ. හරිද? හොඳට පිරික්සන්න ඕනේ ඒ අසරණ ස්වභාවය. හරි? මේ විදිහට හොඳට අසරණ ස්වභාවය පිරික්සනකොට අපි පැත්තකට වෙලා ඉඳගෙන අපිට මේක වැටහෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. මං ඉස්සෙල්ලා කිව්වා නේද මතකද කිව්වා එක එක්කෙනාට මේ ලෝකේ දැනෙන එක එක විදිහේ කියලා. මම ඔය කියන කාරණාව ඔය විදිහට දැනුණාද ජීවිතේ එක සැරයක් වගේ? පංච උපාදානස්කන්ධය ගැන මම මගේ දරුවා ගැන මගේ ලොකු පුතා ගැන පොඩි පුතා ගැන එයාලා එයාලාගේ එයාලාගේ මට පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න බැරි එයාලාගේ අසරණකමක් තියෙනවා අය කියන එක දැවුණාද නේද? ඒකට මගේ හිත හැම වෙලේම පිහිට ඉල්ලන්නේ මොනවයින්ද? මාව කගියනවා. මාව රත් වෙනවා, දැවෙනවා. අහවල් රූප බලන්න කියනවා. අහවල් සද්ධාහන්න කියනවා. නේද හැම වෙලේම මට මගේ හිතට මට මගේ අසරණකමට විසඳුම විදිහට මගේ හිත හැම වෙලේම මට දෙන්නේ තවත් අසරණ දේවල් වගේක්මයි. ඒක වැරදීමක්ද නැද්ද? එහෙම නැති දෙයක් මේ ලෝකේ තියනවද නැහැ. එහෙම නැති දෙයක් තියෙනවද දන්නේ නැහැ. ඇයි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ? මහා පිං කරලා ප්‍රාර්ථනා කරන්නේ. මොනවද පිං කරලා එහෙම ප්‍රාර්ථනා කරන්නේ? දැන් මේ බණ එහෙම ඉවර වෙලා පොලේ යටි දිලා. මොකද්ද? නිර්වාණ සාන්තිය නේද? නිර්වාණ සාන්තිය කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ Nirodhayයි. හරිද? එහි නිවීමයි. එහෙනම් අන්න ඒ නිවීම අසරණයි නෙවෙයි ඒක ඒක අසරණ එකක් නෙවෙයි ඒක වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නෑ. අන්න එහෙම මෙනෙහි කරන කෙනෙකුට තමයි නිවනේ හිත වැටෙන්නේ පින්නත් මේ ජීවිතයේ එක එක එක එක දේවල් වලින් පිහිට සරණ ප්‍රාර්ථනා වෙන්නේ නැහැ. හරියට පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය මෙනෙහි කරපු කෙනෙකුට පංච උපාදානස්කන්ධයත් එක්ක තියෙන ගනුදෙනු අඩු වෙනවා. වැඩක් නැහැ කියලා දැනෙනවා. උදේ ඉඳන් හැන්දෑව වෙනකම් මේ මරවුල එකම රූපේ මං කීසරයක් මේ හිත සනසවන්න පෙන්වවද දැන් ඇද්ද? මේ තව කොච්චර කාලයක් මේක කරන්නද කියලා දැනෙනවා. මේ ගනුදෙනුව මායාගේ ගනුදෙනුව කියලා දැනෙනවා හොඳට. මේක මේකේ වෙහෙසකාරී බව දැනෙනවා දැන් මට ඇති අප්පා කියලා දැනෙනවා. මේ වෙනකොට කවුරුත් වෙලාවකට කියනවා මග. මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. එපා එපා වෙලා තියෙන්නේ කියලා. නේද? එපා වෙලා තියෙන්නේ කියලට විසඳුමක් හම්බෙන්නේ නැහැ. ආන් ඒකයි මේ පංචපාදානස්කන්ධයේ විසඳුමක් විදිහට අපිට දැනෙනවා. ඒකින්ද අපි ඉසේකක් උමට කොට්ට මාරු කරනවා. ඉන්න තැන් මාරු කරනවා. ආදරය කරන අය මාරු කරනවා. හ්ම්. ගෙවල් මාරු කරනවා. ඇඳුම් පවා එක එක විදිහට සකස් කරගෙන ඒවා මාරු කර කර අඳිනවා. කාම ඉන්න කාමරේ බඩු ටික පවා සැරෙන් සැරේ වෙනස් වෙනස් විදිහට හදනවා. ගෙදරත් එහෙමයි නේද? මේ කාලේ මේස තිබ්බ තැනට ඊළඟ කාලේ. ඊළඟ කාලේ ආයතන කොහොම හරි රවුමේ ගිහිල්ලා ආයෙ මොකද වෙන්නේ? ආයෙ තිබ්බ තැනට මේසෙත් එනවා. නේද? හැමදේම රවුමේ අරන් යනවා අපි. ආපහු බලනකොට හිටිය තැනමයි. ගෙදර පවා එහෙමයි නේද? ඒ වුණාට බලන්නකො මාස කීපයක් ගියා තිබ්බ තැනටම මේසේ ආපුවාම එතන එපා වෙලා නැත්නම් වෙන තැනකින් තිබ්බේ. ආයෙ හිතෙන්නේ මොකද්ද? මෙතන තමයි හොඳම තැන කියලා. නේද? මේ වගේ පිස්සු ගතියෙන් අපි ඉන්නේ. එතකොට අන්න එහෙම හිතිය මට මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ අසරණ ස්වභාවය හොඳට මෙනෙහි කරපුවාම පංචස්කන්ධේ අසරණතෝ පස්සන්තෝ නුවණින් දකින කෙනෙක් පංචස්කන්ධය අසරණයි කියලා නුවණින් දකින කෙනෙකුට පින්නත් නේ ඒ පංචස්කන්ධයෙන් හින්දා හිත විසිරෙන එක ටික ටික ටික ටික අඩු වෙනවා. හරිද? දැනට හොයන්නෙම පංච උපාදානස්කන්ධය. හොයන්නෙම පොඩ්ඩක් නැත්තම් හොයන්නේ මේක උදේ ඉඳන් හැන්ද වෙනකම් ඉවරක් නැහැ. පුදුම කලබලයකින් මේ හිත අර හේරින්ගනවා මෙහෙරින්ගනවා මෙහෙරින්ගනවා මෙහෙරින්ගනවා කොහෙද මේ රින්ගන්නේ? මේ කොහෙද මේ රින්ගන්නේ හිත? සරණක් පිටක් හොයාගෙන. රිදෙන හිත සනසවන්න රූපවාහිනියේ දිගහැරෙන ලස්සන කෙනෙක් ලස්සන තැනක ලස්සනට ඇඳගෙන ලස්සන ගීතයකට ලස්සනට නටනකොට මොකද වෙන්නේ? ඔන්න පුංචි සැනසීමක් නේද? ඒක දිහා බලන්න. කන්නේත් නැහැ බොන්නේත් නැහැ මොකක්වත් නැහැ ඒක දිහා බලාගෙන ඉන්න. මොකද අසරණ හිතට සරණක් ඒ. එහෙමයි අපි හොයන්නේ. ඒකයි මිනිස්සු මේ මත්තේ ඇදීගෙන යන්නේ ඒකයි. නමුත් බලලා කරනකොට ඊට වැඩිය මහන්සියි. නේද? මේ වගේ විසඳුමක් නැති විසඳුමක් තමයි ජීවිතේට ලැබිලා තියෙන්නේ. ආන්ගේ විසඳුම විසඳුමක් නෙවෙයි කියලා දැනෙච්ච අයගේ හිත ඒව පිටිපස්සේ දුවන එක නවතිනවා. අන්න නැවතිලා මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයෙන් හින්දා විසිරෙන හිත, දරුවෝ හින්දා, නොයේකුත් වින්දනය කරන දේවල් හින්දා විසිරෙන හිත විසිරෙන්නේ නැතුව යනවා. ආන්ගේ විසිරෙන්නේ නැතුව ශාන්ත ස්වභාවයකටපත් වෙනවා පිටත්. පංච උපාදානස්කන්ධයෙන් ඕක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තදින් අල්ලගෙන හිටිය දේ හිමින්සරේ ඒ ග්‍රහණය අතහැරිලා හිමින් හිමින් හිමින් හිමින් පංච පාදානස්කන්ධයෙන් හිත අයින් වෙනවා. ආන් එතකොට කියනවා අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝම ශාන්තිය ලැබෙනවා කියලා. හරි. බලන්න මේ විදිහට භාවනා කරන්න ඕනේ. පංච පාදානස්කන්ධයේ අසරණ බව තමන්ගේ හිතට වැටහෙන විදිහට භාවනාව සිද්ධ කරන්න ඕනේ. හරි? එහෙම නොකර සිටීම නිසා වෙනුයි අපිට මේ ගැටලු සහගත තත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපේ හිතයි වෙනස් වෙන්නේ. ඒ විදිහට මෙනෙහි කරනකොට ඊට පස්සේ හිත ඒක තුල වැටෙන්නේ නෑ. අර බලන්න අරමුණ දකිනකොට වෙනදාට ගීතය ඇහෙනකොට ඇදිලා ගිය හිත ගීතය අරමුණු වෙනකොට කීසරයක් ඇහුවද මෙයාට මගේ හිත සම්පූර්ණයෙන් සනසවන්න බෑ. රූපවාහිනිය අරමුණු වෙනකොට ප්‍රබලව දැනෙන්න ඕන. ඔක මතක් වෙන්නේ නැහැ කෙනෙක් කියා මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැත්තේ ඇයි? ප්‍රබල නැති හින්දා. යන්තම් මේ කියපු ටික විතරක් අහගෙන ඉන්නකොට මේ වෙලාවේ ඇත්ත කියලා හිතුණට මෙතනින් නැගිටලා ගියාට පස්සේ ඇත්ත කියලා හිතෙන්නේ නැහැ. අමතක වෙනවා. ආයතරයක් සතියකින් මම මේ බණම කිව්වොත් අපේ එහෙම බණක් ඇහුවමයි. එහෙම බණක් ඇහුවමයි කියලා කියනවා. හ්ම්. ඉතින් මේ ඒ මොකද මේක ධාරණය කරගෙන මෙනෙහි කරලා ඒක භාවනාවක් විදිහට වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරන කටියට මොකද වෙන්නේ? ටික දවසකින්ම හිත එක එක එක එක දේවල් වල ඇලි ඇලි ඇලි ඇලි යන්න යනකොට ඒ පැත්තට යන්නේ නැතුව මේ පැත්තට හැරි හැරි නවතිනවා. අන්නේ කෙනෙකුට නිවන අසරණ නැත නිවනයි එකම සරණ කියලා මෙනෙහි කරන කෙනාට අන්න බලන්න මේ පංච පංචස්කන්ධයේ Nirodha නිවන නිට්ටයයි එහෙම නැත්නම් අසරණ නැහැ කියලා මෙනෙහි කරන කෙනෙකුට පින්නත් නේ නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං පටිලබති. සම්මත්ත නියාමං ඔක්කොමති. මේ සම්මත්ත නියාමය කියන මාර්ගසිත ධර්මාභෝධය පහළ වෙන අර ශාන්ත භාවයට පත් වෙච්ච කෙනා. ඇවිස්සෙන දූවිලි ගොඩක් වගේ අපේ ජීවිතය හුලං එන එන අතර ඇවිස්සෙනවා. හුලං එන එන අතර ගහගෙන යනවා. නේද? මෙන්න මේ தත්වයෙන් අයින් වෙන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය අපිට මොනවට මාර්ගයක් කියලා දීලා තියෙනවා. කිසිම අඩුවක් නැතුව ඒ මාර්ගය පැහැදිලි කරලා දීලා තියෙනවා. කිසිම අඩුවක් නැතුව Tamanට නිවන දක්වා හිත ඔසවා තබන්නට අවශ්‍ය සියලු මාර්ග ඉතාම පැහැදිලිව ධර්මය තුල තියෙනවා. එහෙනම් එහෙනම් අපි අසරණද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය අපිට තියෙනවා නම් අසරණද? නේද? ඒකයි නිකලස් දේවල් වලින් සරණ පතණ්ඩය කියලා කියන්නේ. ඒකයි අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඒ අසරණකම නැති කරගන්න. නියම බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ධර්මයෙන් අපි ලබාගත යුත්තන්නේ එකයි. එහෙම නැතුව වෙනත් මේ වෙනත් ලෞකික දේවල් නෙවෙයි. හොඳයි. මහා චත්තාලීසාකාර භාවනාවේ පින්නත් මේ අද දවසේ අපි සාකච්ඡා කරේ අසරණතෝ කියන 19 වෙනි භාවනා වාක්‍යය. හරිද? ඉතින් කොච්චරනම් වටිනාකමක් තියනවාද කියලා කල්පනා කරන්න ඕනේ. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අවශ්‍ය කරන ධර්ම දැනුම ලබා දෙන්නට කටයුතු කරේ මේ මැදිරියේ මේ වාසය කරන ඇවිල්ලා මේ මැදිරියට වෙලා ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වන්ත පිරිසයි. ඉතින් මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි හැමදෙනාම බණ අහපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරපු මේ පින්වන්ත පිරිසට උතුම් අවබෝධය පිණිසම සියලු දුක් නිවීම පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති